සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 පංචක්කන්දේ අලේනතු පස්සන්තු අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්දානං නිරෝධෝ ලේනං නිබ්බානං තිපස්සන්තු සම්මත්ත නියාමං ඔක්කමති තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්නේ නැතුව අපේ සසර ජීවිතය සූපත් කරගන්න මේ ජීවිතය සූපත්භාවයට පත් කරගන්න උතුම් නිවනින් සැනසෙනවාය කියන කාරණාව सिद्ध වෙන්නේ නැහැ. දැන් අපේ මානසිකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ධර්ම මානසිකාරයක් බවට පත් කරගන්න ඕනේ. ධර්මානුකූල ජීවිතයක් ගත කරන විදිහට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. අපිට හිතෙනවා අපි ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නේ කියලා. හැමෝම කියනවා මම ධර්මානුකූලව ජීවත් වෙන්නේ කියලා. ධර්මානුකූලයි කියන්නේ මොකද්ද? ධර්මයට අනුකූලව ජීවත් වෙනවා කියලා. යම් කිසි රූපයක් දැකලා ඒක සපයි සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා. අපි තුන් මුණුපුරෙක් කියලා. හරි. සපයි සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා හිතෙනවා නම් ඒක ධර්මානුකූලද? ධර්මයට අනුකූලද? නැහැ. එහෙනම් දරුවෝ මැත්තේ නැහි නැහි, ගෙවල් මැත්තේ, ඉඩම් මැත්තේ, එක එක දේවල් ඒ වගේ ඒවා මැත්තේම රැඳීලා පවතින ජීවිතයක් නම් ගෙවන්නේ වැරදි කරන්නේ නැහැ තමයි. ඒකට ඒක ධර්මානුකූලද එතකොට? නැහැ. දැන් අහලා බලන්න ඉතින් ධර්මානුකූල ජීවිතයක්ද ගෙවන්නේ කියලා. කයෙන් වචනයෙන් නම් වැරදි කරනවා අඩු ඇති. නමුත් හිත තමන්ගේ හිත මේ පංච පාදානස්කන්ධයට ඇල්ලලා නම් ඒක ධර්මයට අනුකූල නැහැ. අන්න ඒක නැති කරලා අපේ හිත පංච උපාදානස්කන්ධය කියලා කියන මර උගුලෙන් ගලවා ගැනීම සඳහා දේශනා කරලා තියෙන ධර්මය ධර්මය කැටි කරගෙන සකස් කරගත්ත භාවනාවක් තමයි මහා චත්තාරී සාකාර භාවනාව කියලා කියන්නේ. අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නවා දැනට අපි ඒකේ කාරණා 16ක් 17ක් වෙනකන් සාකච්ඡා කරා. ඉතින් ඒ එකේ ඒකේ 40ක් තියෙනවා සාකච්ඡා කරන්න. ඒ හැම එකක්ම තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ මතු කර ගැනීම සඳහා අපේ හිතට මොනවද පංච උපාදානස්කන්ධයේහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ඉස්මතු කර ගැනීම සඳහායි මේ භාවනාව තියෙන්නේ. ඉතින් අපි අද දවසේ සාකච්ඡා කරන්න තියෙන්නේ අලේනතෝ කියන තැන ඉඳලා. අලේනතෝ ඊළඟට තියෙන්නේ අසරණතෝ කියන දෙක මම හිතන්නේ සාකච්ඡා කරන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙන අද දවසේ. අලේනතෝ කියලා කියන්නේ ආරක්ෂක ස්ථානයක් නෙවෙයි කියන එක. පංච පාදානස්කන්ධය කියන්නේ සසර පැවැත්මට නැත්තම් Tamanට ආරක්ෂා සහිත ස්ථානයක් නෙවෙයි. හරිද? ආරක්ෂා සහිත ස්ථානයක් නැති අපි හිතමුකෝ අපි ඇත්තටම ගෙයක් හදාගන්නේ ඇයි? නේද? හොඳ ප්‍රදේශයක වාසය කරන්නේ ඇයි? අද මහා හොරු ඉන්න, මහා නපුරු සත්තු ඉන්න, ඒ වගේ ප්‍රදේශවල අපි වාසය කරනවද? ත්‍රස්තවාදීන් ඉන්න ප්‍රදේශවලින් කට්ටිය අතහැරලා යනවා යන්න. ඇයි? අනාගතයේදී හානියක් වෙයි කියලා බයට. දැනට නම් මට මොකුත් වෙලා නැහැ. අනාගතයේදී හානියක් වෙයි කියලා බයට. නේද? එතකොට කවුරුවත් කැමතිද අනාගතේ අඳුර වෙනවට නැත්තම් මහා විනාශකාරී පීඩාකාරී තත්ත්වයන් උදා වෙනවට කැමතිද? නැහැ. හරියට දුක් විඳින්න වෙනවට කැමතිද? යම් කිසි විදිහකින් මේ ඉන්න තැන ඉන්න තැන ඉන්න හැටියට අපි හිතමුකෝ මම අපේ ගෙදර ඉන්නවා. ආරංචියක් තියෙනවා අපේ මං ඉන්න පැත්තේ ඇවිල්ලා රැයට හොරු ඇවිල්ලා මේ පැත්තේ පැනලා ඔක්කොම බඩු අරගෙන අතපය කල්ලා දාලා යනවා කියලා. දැන් ඉතින් මොකක් හරි පියවරක් ගන්න වෙනවා. ඉතින් දැන් එහෙනම් බැරිලා තතක් පයක් කඩලා දාලා ගියොත් එහෙම මහා විනාශයක් මහා විනාශයක් සිද්ධ වෙනවා. එතකොට අපි මොකද කරන්නේ? පුළුවන් තරම් ඉක්මනට ආරක්ෂා සහිත ස්ථාන හොයා ගන්නවා. නේද? තමන්ගේ ආරක්ෂාව තර කර ගැනීම සඳහා ඒ ස්ථානේ හරියන්නේ නැත්නම් කොහොමත් අපි වාසය කරන්න ඕනේ ආරක්ෂා සහිත ස්ථානයක. එතකොට මේ ගෙවන ජීවිතයේ දැනට ගෙවිලා තියෙන හැටියට සසර නොයේකුත් විෂමකාරී තැනක මරණයෙන් මත්තේ ඉපදෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවද දන්නේ නැහැ නේද? ගෙවපු ජීවිතය අරගෙන අපි හැම වෙලෙම ප්‍රතිවේක්ෂාවක් කරලා බලන්න ඕනේ. මම ගෙවපු ජීවිතේ මගේ අතින් බොහෝ කුසල් වගේම බොහෝ අකුසල් සිද්ධ වෙලා තියෙනවද නැද්ද? බොහෝ පාපයන් සිද්ධ වෙලා තියෙනවද නැද්ද? නේද? අද හැන්දෑවේ මලොත් මැරිගෙන එනකොට මොනවා මතක් වෙද්ද දන්නේ අද හැන්දෑවේ. දැඩි බැඳීම් එහෙම තියෙනවනම්. හ්ම් මට හැන්දෑවේ තේරුණොත් එහෙම මගේ ඇස් දෙකත් කළුවන් ගහගෙන ගියා. කන් දෙකත් ඇහෙන්නේ නැහැ වගේ එනවා. හ්ම් කියලා නිකන් නැගිට ගන්නත් බෑ වගේ, පපුවත් හිර වුණා වගේ. හ්ම් අත් උස්සන්න හදනකොට කිලෝ ගාණක් බරයි වගේ දැනුනොත් අත් දෙක කකුල් දෙක උස්සන්න හදනකොට කිලෝ ගාණක් බරයි වගේ දැනෙනවා මේ ශරීරය උස්ස ගන්න බෑ වගේ කතා කරන්න හදනකොට සද්ද පිට වෙන්නේ නැතුව යනවා හ්ම් හුස්ම ගන්න අමාරුයි වගේ නිකන් ගන්න හුස්ම ඇතුළට දාගන්න ඇතුළට ගත්ත හුස්ම එළියට දාගන්න අමාරුයි වගේ එළියට දාපු හුස්ම ඇතුළට ගන්න අමාරුයි වගේ අන්න එහෙම එකක් දැවුනොත් හැන්දෑවේ හදිස්සියෙ මොනව මතක් වෙද්දන්නේ දරුවෝ මතක් වෙයි. නේද? ගෙවල් මතක් වෙයි. හ්ම් හංගපු සල්ලි මතක් වෙයි. හ්ම් මම මේව කාටවත් තියෙන තැන කිව්වේ නෑනේ කියලා. ඉඩම නිරවුල් කරේ නෑනේ කියලා මතක් වෙයි. හ්ම් මේව මතක් වුණ මොනව වෙයිද? නේද? ඒකින්ද මේ ජීවන ජීවිතයේ පින්වත්නි මම මේ ජීවන ජීවිතේ මේ විදිහට ගෙවීමෙන් අපිට අර ඒවා එක එක ඒවා මතක් වෙන තත්ත්වයටපත් වෙලාද නැද්ද? අපි ගෙවල් වලට බැඳිලා, දරුවන්ට බැඳිලා, රාජකාරී වලට බැඳිලා, එතකොට තව නොඒකුත් දේවල් වලට අඩුම ගානේ ගීත වලට පවා බැඳිලා. නේද? ඒ විතරක් කෑමට කෑමටත් බැඳිලා. නේද? අහවල් જાතියේ කෑම දැක්කොත් මැරෙන්න ලෑස්තිලා හරි ගමන්නේ නැහැ කෑමක් දැක්කොත් හදිස්සියේ නේද කාගෙනම මැරෙන්න තියෙනවා නම් කියලා හිතෙන් දෙන තව එක සැරයක් හරි. එතකොට එවැනි පීරිත තත්වයක් අවකම ගත කරන්නේ. බලන්න හැම වෙලේම උදේ ඉඳන් හැන්දෑ වෙනකම් ඔන්න ඔය කියන දේවල් හොයනවද නැද්ද? ඉවරක් නැතු හොයනවා අපි. නේද? රූප හොයනවා, ශබ්ද හොයනවා, ගන්ධ හොයනවා, රස හොයනවා, ස්පර්ශ හොයනවා, ඉවරක් නැතුව හොයනවා. මෙන්න මේ හැවිල්ල කොහොමවත්ම අපිට නවත්ත ගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඌමනාව තිබ්බත් නවත්ත ගන්න බෑ. ඌමනාව තිබ්බත් නවත්ත ගන්න බෑ. එතකොට මේ හොයලා හොයලා ලස්සන රූප, මිහිරි ශබ්ද, මිහිරි ගන්ධ, රස, ස්පර්ශ ලබාගෙන නැවත නැවත නැවත නැවත ඒවා එකම රූපේ දැන් කැමති කෙනාව දකින වාරයක් වාරයක් වාරයක් ගානේ එයා කෙරෙහි තියෙන කැමැත්ත අඩු වෙනවද වැඩි වෙනවද කැමති දේවල් අහන වාරයක් වාරයක් ගානේ ඒ කැමති දේවල් ගැන තියෙන කැමැත්ත වැඩි වෙනවා එතකොට එන්න එන්න එන්න නැතුව බැරි වෙනවා නේද එන්න එන්න නැතුව බැරි වෙනවා එන්න එන්න නැතුව බැරි වෙනවා එතකොට එන්න එන්න අපේ හිත මේවා හින්දා උපාදානයේට උපාදානයටපත් වෙනවා. එතකොට හැම වෙලේම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය අපිට සකස් කරලා දෙන්නේ පින්වත්නි සංසාර ජීවිතය විනාශ කරන තැන්ද නැද්ද? රූපයේහි අපි බැඳෙනවා රූප රූප රූප කියන තියෙන හැම දෙයක් තුලම අපේ හිත බැඳිලා ගියොත් වේදනා ලබන වේදනාව පිළිබඳව දැඩි ආසාවක් ඇල්මක් ඒකනේ හැම දෙයක්ම හැම දෙයක්ම ලබා ගන්න බලන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවා මෙන්න මේ වේදනා ඇති කර ගැනීම සඳහා සැප වේදනා ඇති කර ගැනීම සඳහා එතකොට අන්න ඒ වේදනාවල් වලින් තමයි අපි සහනයක් හොයන්නේ ආරක්ෂාවක් හොයන්නේ. ඇයි මොකද මේ ලැබිච්ච ජීවිතයේ සැප වේදනා ඇති වේවා දුක් වේදනා ඇති නොවේවා කියලා සැප වේදනා හොයන්න වේදනාවල් ගැන විශ්වාසය තියාගෙන ඒ වේදනාවල් වලින් අපි රූප වලින් සරණක් පිටක් පතනවා වේදනාවල් වලින් සරණක් පිටක් පතනවා එතකොට ඒ මොකද මේ මේ ජීවිතය දැන් ගෙවනකොට අපිට හිතෙන ඒවා තියෙනවනේ ඒ කියන්නේ මට දැන් පීඩනයක් ඇති වෙනවා අහවල් දේ අහවල් දේ ඕනේ කියලා එතකොට හිතනවා මට මේ දේවල් වලින් මට මේ සැප වේදනාව ලබා ගන්න පුළුවන්. ඒ සැප වේදනාව ලබා ගත්තොත් හරියටම හරි. ආ එහෙම හිතන්න ඒක එතකොට ලේසි මේක. දැන් මෙහෙම කියන්නේ දැනට ගෙවන ජීවිතේ අපේ තියෙන එකම බලාපොරොත්තුව මොකක්ද කියලා බලන්න. සමහර අයගේ ගේ හදලා ඉවර කරගන්න. සමහර අයගේ දරුවන්ගේ ප්‍රශ්න ටික ඉවර කරගන්න. සමහර අයගේ බලාපොරොත්තුව දරුවෙක්. සමහර අයගේ බලාපොරොත්තුව හොඳ රස්තාවක්. සමහර අයගේ බලාපොරොත්තුව හොඳ වාහනයක්. සමහර අයගේ බලාපොරොත්තුව හොඳ ඉහළ මට්ටමින් ජීවත් වෙන්න ඕනේ කියලා. අතට පයට සේවකයෝ ඇතුව ආරක්ෂාව ඇතුව නේද? හොඳ ගෙයක් හොඳ වාහනයක් ඔන්න ඔය වගේ හැම පැත්තකින්ම ඒ විතරක් නෙවෙයි රටේ බලයක් හැම පැත්තකින්ම Tamanට රැකවරණයක් සැලසෙන ආරක්ෂාවක් සැලසෙන විදිහට අපි ජීවත් වෙන්න තියෙනවනේ හොඳ නැද්ද කිසි කෙනෙකුට මුකුත් කරන්න බෑ මට හොඳට සල්ලිත් තියෙනවා මට හොඳට බලයක් තියෙනවා මට හොඳට හැම දෙයක්ම තියෙනවා කියලා ඔන්න අපි කරදරයක් නැතුව ජීවත් වෙන්න නම් කියලා හිතුවොත් එහෙම මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඔන්න ඔය වගේ දේවල් නේද බලාපොරොත්තු වෙන්නේ. ලොකු ඉඩමක්, ලොකු ගෙයක්, ලොකු වැටක්, ලොකු තාප්පයක්, ලොකු වාහනයක්, ලොකු සෙනගක්. ඒ කියන්නේ අපි ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නේ මොනවයින්ද? වැට, gedara, සෙනග ඒ ඔක්කොම මොනවද? රූප. නේද? ඊළාට ඒවා හින්දා මගේ හිතේ ඇති වෙන්නේ සැප වේදනාව කියලා දාටක් තියෙනවා. එහෙනම් ඒවා හින්දා ඇති වෙන වේදනාව. ඒ එවැනි වස්තුන් පිළිබඳ ඇති වෙන සංඥාවන්. ඒ හැම එකක්ම මාව සුවපත් භාවයටපත් කරයි කියලා. ওই වස්තුන් හින්දා මට අනාගතේ පහළ වෙන්නේ මොනවද? පංච උපාදානස්කන්ධයන්. නේද? අන්නේ පහළ වෙන්න පංච උපාදානස්කන්ධයන් මාව සුවපත් භාවයටපත් කරලම තියයි. එහෙනම් මං ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නේ මොනවයින්ද? පංච උපාදානස්කන්ධය. නේද? මට උපදින්නා වූ යම් පංච උපාදානස්කන්ධයක් තියෙනවද? එන්නේ පංච උපාදානස්කන්ධය මෙන්න මේ වගේ ලොකු ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි ඉඩම් කඩම් දරුවෝ බලතල ආදිය නිරතල බලතල මේ මේ වාගෙන් තමයි මට සුරක්ෂිතව ඉන්න පුළුවන් ආරක්ෂිතව ඉන්න පුළුවන් කියලා දැනට ඒවා හොයන ගතියක් තියෙනවද නැද්ද? ඒ කියන්නේ අපි ආරක්ෂාව හොයන්නේ සුරක්ෂිතභාවය හොයන්නේ මොනවයින්ද? පංච උපාදානස්කන්ධයෙන්. පංච උපාදානස්කන්ධයෙන්. හරිද? හරි. ඒ වගේ තැනකටපත් වෙච්ච අය මේ ලෝකේ ඉන්නවද නැද්ද? ඒ වගේ තැනකටපත් වෙච්ච අය මේ ලෝකේ ඉන්නවා. නේද? ඒ කියන්නේ ගොඩාක් ලොකු ධනය ලැබිලා බලය ලැබිලා ඊ타ත්ම ඉහළ තැනකින් ජීවත් වෙන්න පුළුවන් අය ඉන්නවා. ඒතකොට ඒ කට්ටිය ආරක්ෂා සහිතව දන්නේ ඉන්නේ. ජරාවටපත් වීමෙන් එයාලා සුරක්ෂිත වෙලාද? නැහැ. ව්‍යාධියටපත් වීමෙන් සුරක්ෂිතද? නැහැ. මරණයටපත් වීමෙන් සුරක්ෂිතද? ඒ කට්ටිය. නැහැ. ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියනායක වීම නෑ ඒ මොකක්කින්වත් සුරක්ෂිත නෑ අන්න බලන්න එහෙනම් පංච උපාදානස්කන්ධෙහි ඇලී ගැලී ඒවා එකතු කරමින් ඒ වාගෙන් ආරක්ෂාව සපයා ගන්නවා කියන එක सिद्ध වෙන්නේ නැහැ. කෙනෙක් රජ වීම බොහෝ විට එයාව ඊළඟ ජීවිතේ අපායේ යන්න හේතු වෙන බොහෝ දේවල් ඒක රාශි කර ගැනීමක් තමයි නේද? රටක රජ වීම කියන්නේ මොකද නොයේකුත් පැතිකඩ වලට. ඒ කියන්නේ සියලු රජවරු අපාය යනවා කියන එකද? නෑ නෑ නෑ නෑ ඕනෑ තරම් රජ වෙලා ඊළඟ භවය සුවපත් කරගන්න ඕනෑ තරම් ඉන්න නමුත් බලය කියන එක ලැබුණාම පින්නත් මේ මනුෂ්‍ය సంతානයකට ඒ බලයෙන් මත් වෙන ස්වરૂපයක් තියෙනවා. කරන්නේ කියන්නේ මොනවද කියලා දන්නේ නැති ගතියක් තියෙනවා. ඒ මත් වුණාට පස්සේ තමන් ලකූ හානි සිද්ධ කරගන්නවා. එහෙනම් පච්චුපාදානස්කන්ධය කියන එක මට මේ පංචඋපාදානස්කන්ධයේ පිහිට සරණ ප්‍රාර්ථනා කරගෙන ඉදිරියට ගියා කියලා මට ඒකෙන් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. හරිද? කවුරු කෙනෙක් හිතනවා දරුවෙක් මාව ආරක්ෂා කරයි කියලා. හැමෝම ලෑස්ති කරගන්නවා දරුවෝ නැති ඉවරක් එහෙම ඉන්නවනම් කියනවා කවුද ඉන්නේ අන්තිම කාලේ බලා හදාගන්න නේද අන්තිම කාලේ කවුද ඉන්නේ බලා හදාගන්න ඒකින්ද කොහොම හරි දරුවෙක් අරන් හරි හදාගන්න ඕනේ කියලා මම මේ නිකන් අහන්නම් මේ අපේ වැඩිහිටි දෙමව්පියන්ගෙන් මම මේ අහන්නේ දරුවන්ට අපේ අම්මලා තාත්තලාව ආරක්ෂා කරන්න වෙලාවක් තියෙනවද නේද පුළුවන් තරම් මේ වයසට ගිහිලා නේද යන්න ඕන්න මෙන්න වෙන්න කියලා ඉන්න අයත් මොකද කරන්නේ දරුවන් ආරක්ෂා කරන්න බලනවා නේද එහෙම නැතුව අද මේ තියෙන සමාජයට බොහොම කලාතුරකින් දරුවෙක් තමයි සම්පූර්ණයෙන් අම්මා තාත්තට ආරක්ෂාව ලබා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ ඒ අයටවත් ඒ අයගේ ශරීරයක් ඒ අයගේ දේවල් ආරක්ෂා කරන්න බැරිකොට වෙනත් කෙනෙක්ගෙන් මම සම්පූර්ණ ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන එක ප්‍රයෝජනයක් තියෙන දෙයක්ද නැත්නම් ඒක ඒක විශ්වාසයක් තියාගන්න පුළුවන් දෙයක්ද බැයිද බැරි දෙයක්ද එහෙම විශ්වාසයක් තියාගන්න බෑ පින්නත් මේ හොඳටම තේරිලා ඇති තවත් කෙනෙක්ගෙන් අපිට ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්න බෑ මොකද ඒ අයගේ චිත්තසංතාන හැම නිමේෂයක මොකද වෙන්නේ වෙනස් වෙනවා නේද තව කවුරු හරි පුද්ගලයෙක් කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ ගුලියක්. මේ මේ පංච උපාදානස්කන්ධ ගුලියෙහි මේ හැම නිමේෂයකම වෙනස්කම් සිද්ධ වෙන තැනක් එතන. නේද? අන් අයගේ අපි ගැන අන් අයගේ සිතුවිලි හැම වෙලේම වෙනස් වෙනවද නැද්ද? එතකොට අන්න ඒ වෙනස් වෙන, කැඩෙන, බිඳෙන, paludu වෙන දේවල් වලින් ඒවටවත් ඒවටවත් ඒවට ඕන හැටියට නගා හිටින්න බැරි දේවල්. දැන් උදාහරණයක් කිව්වොත් රූපේ කිව්වොත් අනිත් අයගේ ශරීරය කියලා ගන්න. අන් අයගේ ශරීරයක් මට පිහිට වෙයි කියලා මං හිතාගෙන ඉන්නවා. අන් අයගේ ශරීරයට පුළුවන්ද ඒ ශරීරයට ඕන හැටියට හැදෙන්න? වෙන කෙනෙකුට ඕන හැටියට හැදෙන්න පුළුවන්ද? බෑ. ලෙඩ කරන්නේ නැතුව ඉන්න පුළුවන්ද? නිරෝගීවම තියාගන්න පුළුවන්ද? එයාටවත් බෑ. නේද? හැඩේ තීරණය කරන්න පුළුවන්ද? එයාටවත් බෑ. එයාටවත් කරන්න බැරි දෙයක් කරන්න බැරි තැනක යා ඉන්නවා නම් මට ඕන හැටියට ඒව සකස් වේද? නෑ ඒක බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් මාව හරිය අමාරු වෙටනවා. වෙනත් ශරීර පිළිබඳ වෙනත් ශරීර මට ආරක්ෂාව සපයයි කියලා. ඒ විතරක් නෙවෙයි ඒ වෙනත් අයගේ සිත්වල තමන්ගේ දරුවෙක් කියලා හිතන්නකෝ පොඩි කාලේ නම් කියන්නේ කොහොමද? මම ලොකු වුණාම සලකනවා මෙහෙමයි සලකන්නේ. හරිද? හැබැයි ඒ ඒ අයගේ කාලවල එනකොට අපේ පින්නත් ඒ ඒ ඒ ඒ సంతානවල වෙනස් වීම සිද්ධ වෙන එක. අපි ළඟින්ම ඉන්න එක එක අය. කාලෙන් කාලයට කාලෙන් කාලයට දවසින් දවසට දවසින් දවසට මොහොතින් මොහොතට කොච්චර වෙනස් වෙනවද? නේද? එක වෙලාවකට හොඳට කතා කරන ආදරෙන් කතා කරන තවත් වෙලාවක කොහොමද? මරා ගන්න වෙනවා. නේද? ඒ මොකද ඒ ඒ సంతානවල උපදින්නා වූ සංඥා සංස්කාරයන් සංඥාසා සංස්කාරයන් වේගෙන් වෙනස් වෙන හින්දා නේද? එයාට ඒක නවත්තන්න බෑ. ඒතර වේගෙන් වෙනස් වෙන సంతාන තියෙන අනිත් අයගෙන්. කාලයකට කියනවා මාව බලා ගන්නම් කියලා කාලයකට මොකද වෙන්නේ? එයාට අතහැරෙන්න පුළුවන් මාව. නේද? එහෙම වෙලා නැද්ද? එහෙම වෙලා තියෙනවා කාලයකට මාව බලා ගන්න කිව්වට කාලයකට අතහැරෙන්න පුළුවන් මොකද දැන් බලන්න ඔන්න අපි හිතමුකෝ දැන් දෙන්නේ දෙන්නෙක් ඉන්නවා බොහොම ආදරයෙන් ඉන්න එතකොට මේ එක්කෙනෙක් අනිත් කෙනා අපි හිතමුකෝ පිරිමි කෙනා කියලා මේ තැනත්තා ඒ තමන් ආදරේ ඉන්න කෙනාට කියන මම මැරෙනකම් වෙනස් වෙන්නේ නැහැ මම මැරෙනකම් බලා ගන්නවා මම මැරෙනකම් මෙහෙමයි කියලා කියනවා එහෙම කියපුවා ඉතින් බොහොම කැමැත්තෙන් හා හොඳයි කියලා ඉන්නවා. නේද? එතන මොනවා හරි කාරණාවක් උඩ කාලෙකදී මොකද වෙන්නේ? අර තැනැත්තාගේ හිත වෙනස් වෙනවා. වෙන මොන හරි කාරණාවක් උඩ. ඒ වෙන දෙයකට කැමැත්තක් ඉපදුනහම එහෙම වෙනව නේද? මෙච්චර කල් මැරෙනකම් බලාගන්නවා කියපු එක්කෙනා දැන් අනිත් එක්කෙනා ගිහින් කියන්න පටන් ගන්නවා. දැන් අපි හිතමුකෝ ඒ බවලත් කෙනා ගිහිලා කියනවා අර පිරිමි කෙනාට. ඇයි කිව්වේ කොහොමද? හ්ම් කොහොම දැන් මාව බලා ගන්නවකෝ බලා ගන්නවද දැන් ඔය දැන් වෙන අතක් බලාගෙන නේද කියලා අර කැමැත තියෙන කාලේ නම් මම කියනවා මම වහ ටිකක් කාලා මැරෙනවා කිව්වොත් එimhe අපේ අපේ එහෙමනම් කරන්න එපා කියලා කියනවා දැන් අර හිත වෙනස් වුණාට පස්සේ ගිහිල්ලා කිව්වොත් එimhe මම වහ ටිකක් කාලා මැරෙනවා කියලා මොකද කියන්නේ මැරෙන්න ඉතින් මට මොකද නේද ආන් එහෙම වෙනවා එතකොට අපි මේ ලෝකයේ දරුවෙක් හින්දාවක්වත් මේ ලෝකයේ කිසිම කෙනෙක් දෙයක් හින්දා අපිට ස්ථිර වශයෙන් මෙන්න මෙයාගේ ආරක්ෂාව මට තියෙනවා කියලා වෙනත් පංච උපාදානස්කන්ධයකින් ආරක්ෂාව බලාපොරොත්තු වෙන්න බෑ. ඇයි හේතුව ඒව හැම වෙලෙම වෙනස් වෙනවා, පළුදු වෙනවා අන්න ඒක හින්දා. එහෙනම් මට අඩුම ගානේ මට මගේ මේ ශරීරයවත් මාව ආරක්ෂා කරයි කියලා මට වෙන අයගේ ශරීර පැත්තකින් තියන්නකො මේ ශරීරය ගැන මොකද කියන්නේ? නේද? මෙයාත් හෙට උදේ වෙනකොට මොනව කරයිද දන්නේ? අනිද්දා වෙනකොට මොනව කරයිද දන්නේ? නේද? කොහොමද හෙට උදේ වෙනකොට කටත් පැත්තකට ගිහිලා අතත් උස්ස ගන්න බැරුව කකුලත් උස්ස ගන්න බැරුව දන්නවනේ ශරීර ගැන නේද? ඊට පස්සේ මොකද ඇය ඉතින් කරන්න වෙන්නේ පොඩ්ඩක් හරි හොඳ වුණොත් එහෙම මැරෙන්නේ නැතුව. යන්න එපා දැන් ගිහිල්ලා අර මැෂින් ගානේ අරගෙන ගිහිල්ලා මේවා උස්සලා පුරුදු කරනවා, හරියනවා කියනවා. හ්ම්. ඇවිද්දෝලා පුරුදු කරනවා. මේවකට පණිවිඩය දෙන්න ඕන කියනවා. ඉතින් අයියෝ මේවා ඔක්කොම මේ ස්වභාවිකවම අපිට නිරෝගීව හම්බෙච්ච ඒවාට හරියට ප්‍රතිකාර කරන්න ඕනේ ඊට පස්සේ. හ්ම්. එක එක ප්‍රතිකාර කරන මේ මාස් පිඩු සකස් කරගන්න බැරි වෙලාවක්වත් ප්‍රතිකාර නැකරුවොත් එහෙම අත එක තැන තිබුණොත් එහෙම මේ මොකද වෙන්නේ මේ මාස් පිඩු ඔක්කොම දියවි දියවි පොඩි වෙන්න පටන් ගන්නවා. එල්ලෙන්නේ නැතුව හොල්ලන්නේ නැතුව තිබ්බොත් එහෙම. ඉතින් එහෙම தත්වයක් තියෙන මේ ශරීරය ගැනවත් විශ්වාසයක් තියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ ශරීරය කියන්නේ ආරක්ෂා සහිතව ඉන්න තැනක් නෙවෙයි. වේදනාව කියලා කියන්නේ වේදනාවෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් බලාපොරොත්තු වෙලා හිටියට ඒ වේදනාව හින්දා අපිට සසර ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. සංඥා සංකාර විඥානයන් හින්දාත් එහෙමයි. ඒවාට ඇලි ගලි ඒවාගෙන් ඒවා ගොඩෙන් අපි ආරක්ෂාව පැතුවට ඒක හරියන්නේ හොඳයි. දැන් එතකොට මම අහනවා ඔන්න ඔය කාරණාව අපිට පින්වත්නි හොඳට දැනෙන විදිහට සකස් කරගන්නේ කොහොමද කියලා. හරි? දැන් අහගෙන ඉන්නකොට ඔය ටික තේරුණා. නමුත් අපි ධර්ම දේශනාව ඉවර වෙලා මෙතනින් පොඩ්ඩක් ඈත් වෙච්ච ගමන් ওই ටික මොනවද කිව්වේ කියලා මතක හිටින්නේ නැහැ. නේද? එහෙම මතකයක් හිටින්නේ නැහැ. ඉතින් ඒකින්ද ගැටලුකාරී තත්ත්වයක් තමයි උදා වෙන්නේ ජීවිතේ. මොකද මේක අපේ සිහියේ හැම වෙලේම තියෙන්නේ නෑ. මේකෙන් නම් මට ආරක්ෂාවක් නෑ කියලා සිහියක් එන්නේ නෑ. අන්න ඒ සිහිය නැති හින්දා ඒකෙන්ම ඒකෙන්ම ඒකෙන්ම ආරක්ෂාව අපි බලාපොරොත්තු වෙනවා. වෙන මගක් හොයන්නේ නැහැ. වෙන පැත්තක් හොයන්නේ නැහැ. ධර්මයෙන් පෝෂණය වෙලා මේ ජීවිතය සුවපත් කරගෙන ලබන ආරක්ෂාව මිසක්ක නිවනෙන් ලබන ආරක්ෂාව මිසක්ක ඉන් මෙහා අපිට ආරක්ෂාවක් ඇත්තේ නැහැ. මොකද පංච උපාදානස්කන්ධේ යලි ගැලි වාසය කිරීම කෙටියෙන්ම කියනවා නම් සතර අපාය වැටෙන්න හේතුවක් වෙනවා. සතර අපාය සතර අපාය වැටෙන්න හේතුවක් වෙනවා මේකේ ඇලි ගලි වාසය කිරීම. එහෙම ඇලි ගලි වාසය කරමු කට්ටිය තමයි ආරක්ෂා සහිතව ඉන්න ගෙවල් හදාගෙන ඒවා විතරක් කරපු අය තමයි හරක් වෙලා, වේ වෙලා, මීය වෙලා, ඉබ්බ වෙලා, කුකුල වෙලා, නරි වෙලා අනරි ඉන්නේ. නේද? එයා ලොකු කරදරයක් නේද? ඉතින් දන්නවනේ නේද අර ධනය ගැන දැඩි බලාපොරොත්තුවක් තිබ්බ තෝදීය බ්‍රාහමණයට මොකද උනේ? ඒ ධනයෙන් එයාව ආරක්ෂා කරේ නැහැ. ඒ බලයෙන් එයාව ආරක්ෂා කරේ නැහැ. අජාසත් රජුව රජ කෙනෙක්. එයාට තිබ්බ ධනයෙන් බලයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් එයාව ආරක්ෂා කරේ නෑ අපාය ගිය අන්තිමට. ඉතින් ඒකින්ද අපි ඒක තේරුම් අරගෙන මේකෙන් අපිට හොඳට හැඟීමක් විදිහට දැනෙන්න ඕනේ. මේකෙන් මට ආරක්ෂාව ලැබෙන්නේ නෑ. මේකෙන් මට ආරක්ෂාව ලැබෙන්නේ. අපි හැම වෙලේම ආරක්ෂාව හොයාගෙන යනවා දරුවන්ගෙන්. හරිද? එක එක එක එක දේවල් වලින් ආරක්ෂාව හොයාගෙන යනවා. ඒකට ප්‍රතිවිරුද්ධ හැඟීමක් අපේ හිත තුළ උපදින්න ඕනේ මේ වාගේ ඇලි ගලි ඉඳලා වැඩක් නැහැ පංච උපාදානස්කන්ධයේ ඇලි ගලි වාසය කරලා මගේ හිත සනසවා ගන්න මම ලෑස්ති කරගත්තට එක එක එක එක දේවල් ඕනේ කියලා මගේ හිත ඉල්ලලා ඒවා ලබා ගන්න ලෑස්ති කරගත්තට ඒවා ඒ වාගෙන් මට ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ කියලා ඒක අනාරක්ෂිතයි කියලා දැඩි හැඟීමක් දැඩි හැඟීමක් අපේ තුල ඇති වෙන විදිහට මොකද කරන්න ඕන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන පංච පාදානස්කන්ධය වෙන වෙනම වෙන වෙනම අරගෙන මෙනෙහි කරන්න ඕන. හරි? මේකෙන් මට ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මේකෙන් මට ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මේකෙන් මට ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ කියලා වෙන වශයෙන් වෙන වශයෙන් වෙන වශයෙන් අරගෙන මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අපිට ටික ටික ටික ටික අපේ හිතට පණිවිඩයක් අපේ හිතට දැනෙන්න පටන් ගන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය අනාරක්ෂිත තැනක් ආරක්ෂිත තැන නෙවෙයි කියලා. හරිද? ආරක්ෂිත තැන නෙවෙයි අලේනතු කියන්නේ ඒකයි. මේක අනාරක්ෂිත තැනක් බව අපිට හොඳට අපේ මනසට වැටහෙන තුරු ඒ අනාරක්ෂිත බව පංච උපාදානස්කන්ධය නිසාවෙන් නැති වෙන්නේ නැති බව හොඳින් මෙනෙහි කරන්න ඕන භාවනාවක් විදිහට රූපය අරගෙන වේදනාව අරගෙන සංඥාව අරගෙන සංකාරය අරගෙන විඥානය කියන ඒවා අරගෙන අපි වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම පින්නත් නේ මෙනෙහි කරන්න ඕනේ මේක ආරක්ෂා සහිත තැනක් නෙවෙයි මේක ආරක්ෂා සහිත තැනක් නෙවෙයි මේක ආරක්ෂා සහිත තැනක් නෙවෙයි කියන කාරණාව හොඳින් මෙනෙහි කරන්න ඕනේ හරිද මේ මෙනෙහි කරපුවාම මොකද වෙන්නේ අපේ ජීවිතයේ අපිට මේ බලන්න මම හැමදාම කියන කාරණාව අපි යනවා ඔය හරි මේ උත්සවයකට. ගියාම මේ පැත්තේ කැමති කට්ටියක් ඉන්නවා. මේ පැත්තේ ඊටත් වැඩි කැමති කට්ටියක් ඉන්නවා. මගේ ශරීරය හැරෙන්නේ කොයි පැත්තටද? මේ පැත්තේ කැමති කට්ටියක් ඉන්නේ. අර පැත්තේ කැමති කට්ටියක් ඉන්නේ. මේ පැත්තේ කට්ටිය මම වැඩියෙන් කැමති. වැඩියෙන් කැමති පැත්තට තමයි හැරෙන්නේ. ඇයි ඒ? දෙපැත්තටම කැමැත්ත කියන හැඟීමක් තියෙනවා. එක හැඟීමක් මේ පැත්ත බලනකොට ඇති වෙන හැඟීමට වැඩිය මේ පැත්ත බලනකොට තියෙන හැඟීම වැඩි නේද? එහෙනම් අන්නේ වැඩි පැත්තට තමයි පින්වත්නි අපි යන්නේ. ඒ වැඩි පැත්තට තමයි යන්නේ. හැම වෙලේම ප්‍රබල අරමුණ තමයි ප්‍රබල අරමුණ තමයි කෙනෙකුට ක්‍රියාත්මක භාවයට යන්නේ. පංච උපාදානස්කන්ධය සහ පංච උපාදානස්කන්ධයෙන් වෙන්වීම කියන දෙකම අපේ හිත තියෙන අදහසක් අයියෝ මේ දේවල් වැඩන්නේ නැහැ කියලා හුඟක් කට්ටිය කියනවා නේද එහෙම කියනලා ආදරේ වගේ දේවල් බැඳීම් වගේ දේවල් වලින් මට වැඩිපුර දුක් විඳින්න වෙලා තියෙන්නේ මම මේ බැඳීම් ඔක්කොම අයින් කරලා දාන්න ඕනේ කියලා හැඟීමකුත් තියෙනවා නේද නෙක්කම්ම හැඟීමකුත් තියෙනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් නික්මීමේ හැඟීමකුත් තියෙනවා කෙනෙකුට. එතකොට අන්න ඒ නික්මීමේ හැඟීම යම් කිසි කෙනෙකුට තියෙනවා. ඒ වුණාට මේකට ඇලෙන හැඟීමකුත් තියෙනවා. දැන් තේරෙන්න ඕනේ. ඇලෙන හැඟීම ක්‍රියාත්මක භාවයට ගියොත් ආයසරයක් ඇලී ගලී වාසය කරනවා. නික්මීමේ අයින්වීමේ බැහැර කර ගැනීමේ අදහස ක්‍රියාත්මක භාවයට ගියොත් ඒක ඇලෙන්නේ නැතුව වෙන වෙනත් පැත්තකට යොමු කරගන්න පුළුවන්. ඒතර ඔය දෙකෙන් ඇලෙන්නේ නැති හැඟීම ක්‍රියාත්මක භාවයට යන්න නම් ඒ හැඟීම ප්‍රබල වෙලා තියෙන්න ඕනේ. හරිද? හැඟීම ප්‍රබල වෙලා තියෙන්න ඕනේ. ඒක තමයි මූල ධර්මය. එතකොට හැඟීමක් ප්‍රබල වෙන්නේ මොනවා වුණාමද මොනවා කරපුවාමද? ආදරය කියන හැඟීම අපේ ජීවිත තුළ ප්‍රබල වෙලා තියෙනවා සමහර වෙලාවල. තරහ කියන හැඟීම ප්‍රබල වෙච්ච අවස්ථා තියෙනවා. තරහ ප්‍රබල වෙන්නේ මෛත්‍රියට වැඩිය තරහ ප්‍රබල වෙන්නේ කෙනෙක් පිළිබඳ තියෙන තරහ හැඟීම එන්නෙන් එන්නෙන් වැඩි වෙන්නේ මොනවා කරපුවාමද? එයා ගැන තරහෙන් මෙනෙහි කරපුවාම කෙනෙක් ගැන ආදරයෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? ආදරය වැඩි වෙනවා. නේද? එහෙනම් මෙනෙහි කරන මෙනෙහි කරන ආකාරයට තමයි මේ හැඟීම වැඩි වෙන්නේ. පංච උපාදානස්කන්ධය ගැන අපේ මට තව එක සැරයක් බලා ගන්න තියෙනවා නම් මෙව්වා තමයි හොඳ අන්න අරුණ අරායට ලැබිලා තියෙනවා මේ වගේ දේවල් මේ ආයට ලැබිලා තියෙනවා මේ වගේ දේවල් කියලා පංච උපාදානස්කන්ධය හොඳ දෙයක් සුබ දෙයක් වටින දෙයක් විදිහට මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න දරුවෙක් ගැන හරි හරි සුබ දෙයක් වටින දෙයක් කියලා මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ ඒ පිළිබඳ තියෙන සුබ හැඟීම වටින හැඟීම ඕනමයි කියන හැඟීම එන්නෙන් එන්නෙන් වැඩි වෙනවා. පංච පාදානස්කන්ධය අසුබ දෙයක්, අසාර දෙයක්, ඒකෙන් ඵල ප්‍රයෝජනයක් නෑය, ඒකෙන් වැඩක් නෑය කියලා යම්කිසි විදිහකින් යම්කිසි කෙනෙක් මෙනෙහි කරනවද අන්නේ කෙනාට අසාරයි, අසුබයි, දුගඳයි, පිළිකුලයි කියන දේවල් ඒ හැඟීම ඇති වෙනවා. සාමාන්‍ය ජීවිතයේදී ක්‍රියාත්මක භාවයට යන්න හැඟීම් දෙකෙන් ප්‍රබල එකයි. නේද? එතකොට දැනට ප්‍රබල එක කෝකද? පංච උපාදානස්කන්ධේ නැතුව බෑ. නැතුව බෑ නැතුව බෑ වෙන විසඳුමක් වෙන විසඳුමක් නෑ Tamanට. එතකොට මේක පිළිබඳ කලකිරෙන්න ඕනේ. අපේ හිතේ යම් දෙයක් පිළිබඳ කලකිරීමක් ඇති වුණොත් පින්නත් නේ අන්නේ කලකිරීම හේතු වෙනවා නිවන් දැකීම සඳහා අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා කියලා අපි අහලා තියෙනවා. ඒ කියන්නේ මේ නිබ්බිදාව නැත්තම් කලකිරීම තමයි නිවන් දකින්න හේතු වෙන්නේ. මොකක් කරෙහිද? පංච උපාදානස්කන්ධය කෙරෙහි. ඒතර පංච උපාදානස්කන්ධයේ තියෙන එක ලක්ෂණයක් තමයි මට ඒකට මට පිහිට වෙන්න පුළුවන්කමක් ඇත්තේ ඇත්තේ නැහැ. ඒක ආරක්ෂා සහිත තැනක් නෙවෙයි. ඒක ආරක්ෂා සහිත තැනක් නෙවෙයි. ඒක බොහොම භයානක අනාරක්ෂිත තැනක්. මොකද පංච උපාදානස්කන්ධයත් එක්ක ඇලි ගලි වාසය කරන්න ගියම අපේ හිතවල දැඩි ලෝභ, දැඩි දේශ, දැඩි මෝහයන් ඇති වෙනවා. අන්නේ දැඩි ලෝභ, දේශ, මෝහ ඇති වෙනකොට අපේ පින්වත්නි අපිට මොකද වෙන්නේ? මේ සසර බොහොම ඒකට ඒකට ඇදිලා ගියොත් එහෙමම තමයි. ආයේ මොකද නවත්ත ගන්න බැරුව නවත්ත ගන්න බැරුව මේ පැත්තට මේ පැත්තට මේ පැත්තටම දන්නව නේද? යම් කිසි රූපයකට පොඩ්ඩක් බැඳුනොත් ඊළඟ වතාවේදී ඊට වඩා බැඳෙනවා. ඊළඟ වතාවේදී ඊට වඩා බැඳෙනවා. ඊළඟ වතාවේදී ඊට වඩා බැඳෙනවා. මේ බැඳීමත් එක්ක මොකද වෙන්නේ? අන්තිමට නොබලා ඉන්න බැරි තත්යකටපත් වෙනවා. ඉතින් ඒ ඇති හොඳටම කෙනෙක්ගේ සසර විනාශ වෙන්න. නොබලා ඉන්න බැරි තත්යකට යම් කෙනෙක් ගැන අපිට දැඩි හැඟීමක් තියෙනවා නම් ඒ ටිකත් ඇති අපිට සසර ව්‍යසනයක් සිද්ධ වෙන්නේ. ඒකින්ද පංච පාදානස්කන්ධය ඒකරාශී කරගත්තා කියලා අපිට ඒක ආරක්ෂා සහිත තැනක් වෙන්නේ නැහැ කියන හැඟීම ප්‍රබල වෙනතුරු ප්‍රබල වෙනතුරු මොකද කරන්න ඕන? මෙනෙහි කරන්න ඕන. නේද? මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර කොහොම හරි අපි ඒ ඒ හැඟීම උත්පාදනය කරගෙන කොහොම හරි පංච උපාදානස්කන්ධයෙන් හිත ගලවන්න ඕනේ. ඒක ගැලවිලා මෙනෙහි වෙන හැම වාරෙම දැන් තියෙන අර මම හැමදාම කියන මොකද්ද මේ අර නොසන්සුන් බව නේද හැම වෙලේම තියෙන කුතුහලය හැම වෙලේම තියෙන එහාට මෙහාට එහාට මෙහාට මේකෙන් මේ හිත ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා නේද පංච පාදානස්කන්ධයේ ඇලී ගැලී ඉඳ හැම වෙලේම හදන ස්වභාවය ශාන්ත නැති දඟලන ගතිය වෙවුලන ගතිය නේද ටික ටික ටික ටික අන්න අඩු වෙනවා නේද මොකද මේ වෙවුලන ගතිය කියන්නේ ඉඩම් කඩම් යාන වාහන ගෙවල් දොරවල් කෑම බීම දැක්කම කට්ටිය මොකද නේද වේවුලනවද නැද්ද? අපිම කියනවද නැද්ද ඔක? දැන් ළමයින්ට තියෙන පොඩ්ඩක් ඉන්න බෙදලා දෙනවා වේවුලන්නේ නැතුව. එහෙම කියන වෙලාවක නේද? අය කියන අහවලා අන්න අර ඉඩම හින්දා වේවුලනවා. නේද? අරයට තරහා ගිහිල්ලා වේවුලනවා. ආ එහෙනම් පංච උපාදානස්කන්ධය හැමෝේ වේවිලීම් කියන. ඒ කියන්නේ ගොඩාක් නොසන්සුන්කම වැඩි වුණා තමයි වේවුලන්නේ. හිතන හිතේ නොසන්සුන්කම වැඩි වෙනකොට නේද? වේවුලන ගතියනවා. එහෙනම් අන්න අපි දැනගන්න ඕනේ මෙන්න මේ නොසන්සුන්කම් නැති වෙනවා පින්නත් මේ විදිහට මේක ආරක්ෂා සහිත තැනක් නෙවෙයි පංච උපාදානස්කන්ධය කියන එක ආරක්ෂා සහිත තැනක් නෙවෙයි කියලා යම් හේකින් අපිට දැනෙනකොට ඒ ඉතින් ආරක්ෂා සහිත නැති තැනක් ගැන වේවුලීමක් ඇති වෙන්නේ නැහැ වේවුලීමක් ඇති වෙන්නේ නැහැ ක්‍රමානුකූලව අපේ හිත මේ පංච උපාදානස්කන්ධය අල්ලගෙන හිටියේ හිත මොකද වෙන්නේ? ටික ටික ටික ටික ඔය විදිහට මෙනෙහි කරනකොට අතහැරෙන්න පටන් ගන්නවා. ප්‍රබලව මෙනෙහි කරන්න ඕන. තව තව මෙනෙහි කරන්න ඕන. හරිද? මේක ආරක්ෂා සහිත ස්ථානයක් නෙවෙයි බව අපි හොඳට මෙනෙහි කරන්න ඕන. අන්න එහෙම මෙනෙහි කරලා පින්නත් නේ එහෙම මෙනෙහි කරනකොට අපේ හිත වෙනදා වගේ නෙවෙයි හැම තැනම විසිරයි. ඉතින් මේක වැඩක් නැති එකක් කියලා තේරෙනවනේ. වැඩක් නැති මේ පහම වැඩක් නැති එකක් වැඩක් නැහැ තේරුමක් නැහැ මේක මේ ආරක්ෂා සහිත තැනක් නෙවෙයි මට කියලා මේ ජීවිතේදිත් කරදර වෙනවා ඒකෙන් ආරක්ෂා සහිත තැනක් කියලා හිතාගෙන කටයුතු කිරීමෙන් ඒතර ආරක්ෂා සහිත තැනක් නෙවෙයි කියලා දැනුණාට පස්සේ මේක ප්‍රබල කරගෙන ප්‍රබල කරගෙන ප්‍රබල කරගෙන ඉදිරියට යනකොට ඒ හැඟීම මොකද වෙන්නේ අපේ හිත විසිරෙන එක නැති වෙලා ශාන්ත භාවයකට පත් වෙනවා වෙනදා වගේ පංච උපාදානස්කන්ධය හැමුවේ අපි මෙහෙම වටපිට බලනකොට ඒවා හැමුවේ වෙනදා සැලිච්ච තැන්වල සැලෙන්නේ නැහැ. වෙනදා ගැටිච්ච තැන්වල ගැටෙන්නේ නැහැ. වෙනදා මුලා වෙච්ච තැන්වල මුලා වෙන්නේ නැහැ. ඒකින්ද හිත ශාන්ත ස්වභාවයකට එන්න පටන් ගන්නවා. ටික ටික ටික. ඒකට එහෙම ඒ ඇති වෙන ශාන්තියට කියනවා අනුලෝමිකං කන්තිං අනුලෝමික ශාන්තිය කියලා. හරිද? අනුලෝමික ශාන්තිය කියලා කියනවා. ඉතින් මේක මූලික වශයෙන් නම් සම්මස්සන ඥානය දක්වා මූලික කොටස යෙදෙන්නේ ඊට පස්සේ සම්මස්සන ඥානයේ ඉඳලා නව මහ විදර්ශනාවේ අනුලෝම ඥානය දක්වාම ද්විතීය කොටස යෙදෙනවා එලාට අනුලෝම ඥානයමයි ප්‍රබල වෙච්ච මාර්ගාංග වෙන தත්ත්වයටපත් වෙන ඒ අනුලෝම ඥානයමයි මේකේ ප්‍රබලත්වයටපත් වීම කියලා කියන්නේ ශාන්තිය කියලා කියන්නේ. එතකොට මෙයාට පංච උපාදානස්කන්ධයෙන් හින්දා කලබල නැති තත්යකට පත් වෙනවා. බොහෝ කලබල නැති තත්යකට පත් වෙනවා. ඉතින් අන්න එහෙම ආරක්ෂා සහිත තැනක් නෙවෙයි කියලා පංච උපාදානස්කන්ධය ගැන මෙනෙහි කරා වගේම තව මෙනෙහි කිරීමක් මේත් එක්ක අපිට කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ තමයි නිවන ආරක්ෂා සහිත තැනකි සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා ආරක්ෂා සහිතයි නේද? ඇයි? එයා එයා හොඳටම දන්නවා මං ආය කවදාකවත් සතර පාය වැටෙන්නේ නෑ. ආන්ගේ ආරක්ෂාව තමයි අවශ්‍ය කරන්නේ. එහෙනම් පංචපාදානස්කන්ධය ආරක්ෂා සහිත දෙයක් නෙවෙය නිවන ආරක්ෂා සහිත දෙයක් කියන හැඟීම අපිට හැම වෙලේම තියෙන්න ඕනේ. හරිද? ආන්ගේ හැඟීම අපේ හිතෙන් චේතනාවක් විදිහට හැම වෙලේම තියෙන විදිහට සකස් කරන්න ඕනේ. හරිද? මේක ලේසි වැඩක්ද? නෑ. කෙනෙක් හිතයි මේක හරි ලේසි කියලා. නමුත් පින්වත්නි ඔය කියන ඥානය දක්වා වර්ධනය වෙන්න නම් අනුලෝමිකන්තිය කියලා කියන මේ ශාන්තත ස්වභාවය දක්වා පත්වෙච්ච හිතකට පංච උපාදානස්කන්ධය ආරක්ෂා සහිත ස්ථානයක් නෙවෙයි කියලා සිද්ධ වෙන මෙනේ සිද්ධ ඇති වෙන සිතුවිලි ඇති වෙන්නේම නැහැ. හරි? පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා එහෙම පුරුදු කරගත්තට පස්සේ පංච උපාදානස්කන්ධය ආරක්ෂා සහිත ස්ථානයක්ද කියලා මට මට ස්ථීර සුවයක් ස්ථීර යහපතක් මේ දරුවාගේ මේ යහපත ලැබේ මේ දේෙන් මේක ලැබේ මේ දේෙන් මේක ලැබේ මේ මේ අය හින්දා මං සුරාට සුරක්ෂිතව ඉන්න පුළුවන් වෙයි කියලා ඒ අදහසක් එන්නෙම නැති තත්ත්වයටපත් වෙනවා. හරිද? අන්න එතකොට කියනවා අපි ඒ සිහිය පිහිටුවා ගත්තා කියලා. හරි? අන්න එහෙම තැනත්තාගේ මම අහනවා එහෙම තැනත්තාගේ ඒ විදිහට හැම වෙලේම පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් විදිහට දකින ඒ හැඟීම තියෙන ඒ වගේම ඒකෙන් අපිට කිසිම ආරක්ෂාවක් නැති බව දැරිච්ච කෙනෙක් දැනුණා නම් ඒකෙන් ආරක්ෂාවක් නැති බව දැනුණා නම් පින්වත් නේ අන්න ඒ තනත්තා ඒ තනත්තාට ක්‍රමානුකූලව ක්‍රමානුකූලව අනුලෝම ශාන්තිය ඇති වෙනවා ඊළඟට ඒත් එක්කම හැඟීමක් තියනවා නම් මේකෙන් ආරක්ෂාවක් නැහැ නිවනෙන් ආරක්ෂාවක් තියෙනවාය කියලා ඒක තමයි සඳහන් කරේ පංචන්නං කන්දානං නිරෝධෝ ලේනං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කොමති ඒ විදිහට මෙනෙහි කරන කෙනාට සම්මත්ත නියාමය නම් වූ මාර්ග සිත මෙතන සම්මත්ත නියාමය කියන්නේ මාර්ග සිත පහළ වීම සිද්ධ වෙනවා පින්නන්නේ. පංච උපාදානස්කන්ධයෙන් අපි හිමින් සැරේ අපේ හිත ගලවලා අහකට ගන්න ඕනේ. නේද? මේක ඇලිලා ගැලිලා ඉන්නේ. ඒකට ගන්න තමයි මේ මෙනෙහි කිරීමම ඇති. මොකද්ද මෙනෙහි කිරීමක් දවසේ ඉගෙන ගත්තේ? අලේනතු පංච උපාදානස්කන්ධය ආරක්ෂා සහිත තැනක් නෙවෙයි කියලා මේ වචනයක් නෙවෙයි පංච උපාදානස්කන්ධය ආරක්ෂා සහිත තැන නෙවෙයි ආරක්ෂා සහිත තැන නෙවෙයි ආරක්ෂා සහිත තැන නෙවෙයි එහෙම කියන එකක් නෙවෙයි භාවනාවෙන් සිද්ධ වෙත්තේ ආරක්ෂා සහිත තැනක් නොවන වග අපිට අපේ මනසට දැනෙන්න ඕනේ. එතකොට ඒක අමුතු එකක් නෙවෙයි. පංච උපාදානස්කන්ධය කියන්නේ උගා කට්ටිය පංච උපාදානස්කන්ධ කිව්ව ගම රූපය ආරක්ෂා සහිත තැන නෙවෙයි, රූපය ආරක්ෂා සහිත තැන නෙවෙයි, රූපය ආරක්ෂා සහිත තැන නෙවෙයි කියකෙ මෙනෙහි කරනවා. හරිද? නෑ නෑ තමන් පැත්තකට ඉඳගෙන මෙනෙහි කරන්න ඕන කොහොමද? මට ආරක්ෂා සහිත තැනක් විදිහට දැනෙන්නේ මගේ දරුවන්ව. ඊවල් දොරවල් යාන වාහන දුම් හිටුම් ඒතර වෙන කාටවත් වෙන වැඩියෙන් තියෙනවා නම් අපි හිතනවා එයාලා ආරක්ෂා සහිතව ඉන්නවා කියලා එතකොට ඒ ඒවා මගේ හිත නැඹුරු වෙන්නේ මේ පැත්ත නේද ජීවිතේ සුරක්ෂිත කරන්න නම් මෙහෙම වෙන්න ඕන කියලා නෑ ධර්මය තුල පෝෂණය වෙන අයගේ නැඹුරු වීම ඒ පැත්තට වැඩි කොයි පැත්තද අනිත් පැත්තට අනිත් පැත්තට ලොකු නැඹුරුතාවයක් ඇති වෙන විදිහට අපි අපේ හිත සකස් කරන්නේ ඔන්න ඔය විදිහටයි. හරිද? මේක එක දිගටම මෙනෙහි කරන්න ඕනේ පංච පාදානස්කන්ධය ආරක්ෂාසිත ස්ථානය නෙවෙයි කියලා. අපිට වැරදිලා පින්නත් මේ අපි අනාරක්ෂිත තැනකයි මේ ජීවිතය ගෙවන්නේ. ඉතින් අපි මෙහෙම හිටියොත් මේ අනාරක්ෂිත තැනේ ඉඳගෙන අපි මේ විදිහට ජීවිතය ගත කරොත් එහෙනම් මොකද වෙන්නේ? සසර මහා දුක්ඛිත ස්වභාවයකට පත් වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් ගොඩාක් වැඩි. ඒකින්ද අපි හැමෝම කල්පනා කරගන්න ඕනේ අපේ ජීවිතයට ධර්මයේ කරගන්න ඕනේ හරියට නිවැරදිව ධර්මය එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන මේ ජීවිතය සාර්ථකභාවයට පත් කරගන්න අවශ්‍ය කරන අනිත් හැම වැඩක්ම කරද්දී ධර්මානුකූල සිතුවිලි අපිට එන්න ඕනේ. මම කලින්ම පටන් ගත්තේ ධර්මානුකූල සිතුවිලි තියනවද කියලා බලා ගන්න. එතකොට එහෙම නිවැරදිව කටයුතු කරලා අපේ චිත්තසංතානය බුදුරජාන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච ආකාරයට ධර්මානුකූල ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න නම් අපේ හිත නිවැරදිව සකස් කරන්න ඕනේ. අන්න ඒ විදිහට සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුපපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙන කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති හොඳයි පින්නත්නි අද දවසේත් මේ ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ බලංගොඩින් බලංගොඩ ප්‍රදේශයෙන් පැමිණි සදහැවතුන් සදහැවත් පිරිසක් කියලා අසනීප තත්ත්වයේ පසු වෙන තරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී භාවය සහ දේශකයන්න් වහන්සේ අතුරු මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සදහැවත් පිරිසටත් සදාවත් පිරිසගේ නමින් මේ පරිලෝ යන්නට යෙදුන සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කිරීම කියලා තාක් හිටියෙන් තමන්ගේ පුණ්‍යානුමෝදනාව සකස් කරලා අපිට ලබා දීලා තියෙනවා වැඩි කාලයක් මේ ධර්මය තුල වැඩි කාලයක් අපි වෙන් කරගත්තු ගුවන් කාලය ධර්ම දේශනාවටම හේතු වේවා කියලා තමයි මේ ඇත්තෝ මේ ඇත්තෝ මේ විදිහට කටයුතු කරලා තියෙන ඉතින් බොහොම ආදර්ශ සම්පන්නව නංගොත් කිසිවක් සඳහන් කරන්නේ නැතුව කටයුතු කරපු මේ පින්වන්ත අය පින්වන්ත හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඉවසට වෙලා ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාම සිදු කරන්න මේ මැදිරියේ ඉන්නේ මේ අත්තන්ට ධර්ම ශ්‍රවණය කරන්න දායකත්වය ලබා දුන්න පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. අපි අපේ තුල ජනිත වුණා වූ සියලු පුණ්‍ය ශක්තියත් අනුමෝදන් වෙලා ඒ අත්තන්ට උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි